දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩපිළිවෙලේ නිමාවකටපත් වෙන අවස්ථාවක් ඒ වගේම ඒක සනිටුවන් කරන්න ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් කරගන්න අවස්ථාවක් ඒ නිසා අපි මේ සතිವಾರයේ ආරම්භය සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන තැනින් පටන් ගමු. ඊට පස්සේ අපි වැඩමුළු සංවිධායකයන්ට බාර දෙමු. වැඩමුළුවේ නිමාව සටහන් කරන්න. රජී මහත්තයා ඉල්ලා හිටම අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහ. අවසරයි ප්‍රහුණුකරණ. ප්‍රථම ස්වාමින් වහන්සේ මේ භාවනා වැඩසටහන ආරම්භන මොහොතේ සිට පරයන්ක හා සක්මන කරගෙන යාමේදී සක්මනේදී ඊට හොඳින් සතුටුමත් වන අතර පරයන්කේදී අරමුණු ඒමේ වැඩි බවක් දැනුනි. වඩ වඩාත් සක්මනේ යෙදෙන විට වඩාත් සතිය ඇති වූ අතර සිව්වන දිනේදී කය සිතට අනුවම পায় ඔසවන තබන හැමදම ඉරියව්වේ හැරෙන විටද සිතට අනුවම සියලු ඉරියව් පැවැත්වෙන බව දැනුනි. තවද එම එක්පා එසවීමකට ලැබීමකට බොහෝ සිත් පහළ වන බවද වැටහුණි. උදාහරණ දුරස්ත පාලකයකට වැඩ කරන යමක් මෙන් දැනුනි. නැවත පාරයන්කයට ගිය විට කය දි รา වැටෙන යමක් සේ දැනුනි. සමාන් විශ්ුණි. තවද ජීවිතයේ නොඑක අවස්ථාවල නිදි දුක් වේදනා මා ඉදිරියේ පෙනුනි. උදාහරණ දරු ප්‍රසූතිය ඒත් නැවත සක්මන් හා පරයන්කයට බාධා නොවුනි. මෙසේ දිගටම සතිය පැවැත්වුනි. ඉදිරි භාවනා කටයුතු මේ ආකාරයෙන්ම පැවැත්වීමන සුදුසුද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පින්වත් ඔබ වහන්සේට පතනා බෝධියකින් ධර්මාබෝධිය පතමි. ඔව් මේ වගේ ඉතින් අර බාහිර අරමුණේදී හෝ නැතුව හෝ යම් වෙලාවක තමන් පරයන්කට ගිහිල්ලා ආස්වාස් ප්‍රසවාසී ඉස්සරහින් තියාගත්තන සක්මන් කරනකොට වම දකුණ මූල කර්මස්ථාන වශයෙන් ඉස්සරහින් තියාගත්තනම් ඒ බාධා මොනවද වුණත් කොච්චරක් ඒ අරමුණට හිත යන්න පුළුවන්ද කී වෙලාවෙදී කොච්චරක් ස්වභාවික ලක්ෂණ ගති භාව ස්වභාව දකින්න පුළුවන්ද කියන එක වැඩි වෙන මේකට එච්චරම ගොඩාක් ප්‍රබුද්ධව ලංවිච්ච ගතියක් ලිපියේ පේන්න නැහැ. නමුත් උත්සාහයක් කරන් තියෙනවා. පරියන්කට ගියාම මගේ හිත අරසා වෙන්නේ මේ අරමුණේ බව දැනගන්න. සක්මන්ට ගියාම මගේ හිත අරසා වෙන්නේ මේ අරමුණේ බව දැනගන්න. අරසාවට විතරක් නෙවෙයි අරමුණට ගියාට පස්සේ අරමුණේ අස්තර විස්තර ව්‍යංජනාන ව්‍යංජන අංගපත්‍තික පුළුවන් තරම් සමීප උච්චන්නව බලනවා නම් Tamanne මේට වැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා පටන් ගත්ත එක තව කලෙලි කරගෙන හැකි තාක් දුරට පරියන්කේ ශක්මනේ දින්දා වැඩවල මගේ හිත වැඩියෙන් ආරස වෙන්නේ කොයි අරමුණේද මොකද්ද මූල කර්මස්ථානයේ කියන එක නිසක වෙන්න ඕනේ පුළුවන් තරම්. ඊටසේ නිසක අරමුණට ගියාට පස්සේ නිකන් ඈතින් බලන්න ඉන්න එපා. හොඳට සමීප වෙලා උත්සන්න වාසන්න එක දිහා බලන්න පුළුවන් ගතියක් තියෙනවනේ. මේට වැඩිය මම හිතනවා විශ්වාසය ඇති වෙයි කියලා. ඉතින් ඒක ඊතර කියාට පස්සේ පුළුවන් වේද කියන්න බෑ නමුත් අරමුණු කළ යුත්තේ එහෙම දෙයක්. සැලසුම් කළ යුත්තේ එහෙම දෙයක්. ඒක තමයි අපි සම්මා ආජීවය කියලා බාර ගන්න වෙනවා. ගත්තර ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයන්ගේ ගමන් මඟ විචිත්‍රය. සමහර විට අසන එක වදනකින් දකින එක දෙසන් දෙනතකින් ඔවුන් මේ තම ලෝකෙන් යෝධ පිම්මක් වෙන ශාසන භ්‍රමචර්යාවේ යෙදී උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගනිති. අන්‍යයන් හටද ඒ මඟ පෙන්වා දෙති. හේර තීරි ගාථාවල විචිත්‍ර භාවයේ අදත් ඒ සිතින් පහන් කරයි. උභාසකේ විවිධ ධර්මදේශනා වාරවලදී ඒ විචිත්‍ර ගමනේ අද්දුටු සම්දිස්ථානයන්වල විචිත්‍රභාවය පිළිබඳ අසන්නට ලැබෙනවා. උභාසයේ සුදුසයයි සිතන්නේ නම් එය අපගේ ජීවිතවලටද අනුග්‍රහකයක් වෙනෙන්නේ නම් ඒ උතුම් ලෝකෝත්තර සිත් උභාසයට පහළ වූ අයුරින් ශාසන ගමන පිළිබඳවත් දැනගන්නට කැමැත් වෙනවා. උභාසයේ නිවන් සුවේ දුකල් අත්විඳින්මින් වැඩ වසනසේක්වා. ඉතින් අපි කට්ටියට පිච්චරයක් හදමු. අපි දැනට ඔය බිස්නස් එක කොතරින් නතර කරලා ඊගා ප්‍රශ්නට යමු. කට්ටියට ඕන කරලා තියෙන මේ තියෙන ටික හුවා දක්වන එක තමයි. ඒකෙන් කී දෙනෙක් සාසනෙට නැතිලා සාසනෙ විනාශ කරාද කියන එක ඔය ඉල්ලන කට්ටිය දන්නේ නැහැ. ඩයන ඉන්නකන් ඩයන පිටිපස්සේ යන්න කියලා මැරුණට පස්සේ මල් මල් රීච්චක් තියලා තිබුණලු මිනිස්සේ උඹට ප්‍රේම කරපු මම නිසා උඹ මේ අකාල මරණයකට යොමු වුණේ මේ මරණයට මම වගේ කියන්න ඕනේ. නිසා කරුණාකර තමනුත් බුද්ධ පුත්‍රෙක් වෙන්න බලන්න බුද්ධ දූතිකාවක් වෙන්න බලන්න මේ වීරයන් වන්දනා කරනවා කියන්නේ නිහිනයන්ගේ වැඩක් කියලා මතක තියාගන්න. තමන් වීරෙක් වෙන්න බලන්න. ඔය වීරයන් වන්දනා කරනවා කියන එක අපිට කවුරු ගන්නවත් ඒක නිහින වැඩක්. හැම කෙනෙකුටම වීරෙක් වෙන්න පුළුවන්, වීරපරියක් වෙන්න පුළුවන්. ඒ චීදී හරියට වැඳ වැඳ මෙයාට වැඳ වැඳ අනේ ඔබ වාසිකී කටහඬ හරි ලස්සනයි සින්දුවක් කියන්නේ. ඔබ වාසිකී හරිම ලස්සනයි පොඩ්ඩක් නටලා පෙන්නන්නකෝ. මට පොඩ්ඩක් රෙද්ද උසලා පෙන්නන්නකෝ. කරුණාකරලා මතක තියාගෙන ඉන්න. ඔය කොල්ලවටම තියෙන මයි ළඟ තියෙන ටිකම තමයි. ඒක පුළුවන් තරම් දිනු කරගන්නවා මිසක් ආ. එක එකනට වැඳ වැඳ ගණන් ගමන් වලට නිස්සාරණ වෙන කිසිම අනුග්‍රහයක්වත් කිසිම අනුකම්පාවක්වත් කිසිම තෙතක් නැහැ. ඒ වගේම මේ මේ හිතවිල්ලක් මෙහිදී පහළ වුණයි කියලා කියනවනම් ඒකත් අපිට ලැජ්ජාව. අපිට ඕන තියෙන ඇති හැටි දකින්න මිසක් ආ කවුරුත් උසලා තියන්නවක්වත් මේ කාටවත් මම බෑමකට නෙවෙයි. ඒ නිසා කරුණා කරලා මේ නිසරණමනේ පන්නරේ තිතු කරන්න. Taman ආපු වැඩක් කරගන්න. උවයි ඔ කාටත් හිත දෙනවා. ආවට මොකද මේවා වළක්කන ක්‍රමයක් ඔය හිතවල තියෙනවා. ඒක කරුණා කරලා දිනු කරන්න. යන්න එපා මේ පැත්තට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩසටහනට සහභාගී මට ලැබුණු අත්දැකීම් මෙසේ විස්තර කරමි. සක්මන් භාවනාව. මේක ඊතමා සක්මන් භාවනාව පුරුදු කර නැත. වහන්සේගේ මඟ පෙන්වීම යටතේ වම දකුණ යනුවෙන් දෙපා තැබෙමි. අකුල් පතුලේ ඇති සිනිඳු බවත් පොළොවේ ඇති ගොරෝසු බවත් වැටහි. වැලි මත පාදයේ තබන වාට වඩා ගොරෝසු බවක් වැලි අඩු පොළොවේ පාදයේ තබන විට දැනේ. නමුත් මළුවේ මුල සිට අග දක්වා වරක් ගමන් කරන විට සිතට බාහිර අරමුණු දෙකක් පමණ එයි. නැවතත් નિરાයාසයෙන් භාවනා අරමුණට යයි. හිත භාවනා අරමුණේ තබා ගැනීමට ඕනේ නිසා පියවර ගණන් කිරීම සිදු කෙලිමි. එය වම දකුණට වඩා සාර්ථක විය. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව මාස 3ක පමණ සිට නිවසේදීද සිදු කර ඇත. දවසකට පැය දෙකක් පමණ භාවනා කරමි. නිවසේදී. හුස්ම අවස්ථා ආශ්වාසයේදී සීතල සියුම් කෙඳිවන් සිසුම් රැල්ලක් නාසයේ මැද පිටියේ ගැටේ. ප්‍රශ්වාස වාතයේ ආශ්වාසයේ තරම්ම තේරෙන්නේ නැත. නහය පෙරෙන්නට ආශ්වාස වාතයේ තරම් සීතල නැති සුසුම් රැල්ලක් පිටතට එන බව දැනුන නමුත් ගැටෙන තැනක් දැනෙන්නට නැත. මෙලෙස විනාඩි 30ක් පමණ එක දිගට සිටීමට හැක. සිත නිශ්චල ජලතලයක් ලෙස හැඟියයි. බාහිර අරමුණු නොමැත. විනාඩි 30කට වඩා කාලයක් එක දිගට සිටීමට නොහැක. නොඑක් වේදනා පැමිණෙයි. එම වේදනාවන් ජය ගන්නට දන්නේ නැත. එෙහිදී දැස් හැර වෙනත් ක්‍රමයකට වාඩි වී භාවනාවේ යෙදේ. ස්වාමීන් වහන්සේ මේ මා ලැබු භාවනා අධ්‍යක්ීමයි. කලින් දවසක ඔබ වහන්සේගෙන් ප්‍රශ්නක් අසා භාවනා යෙදී සිටි කාලය මතකයේ නැති බව පැවසු විට ඔබ වහන්සේ ඊට කම් නැත ඒ කෙලෙසින් ඒ කෙලෙස් වලින් තොරව ගෙවු කාලයක් ඇයි පැවසු නිසා ඒ පිළිබඳව මට දැන් ගැටලුවක් නැත. සතුටක් ඇත. මොන යමක් භාවනාවෙන් ඉගෙනගෙන ඇති බව වැටහි යයි මා නිවැරදිද? ඔබ වහන්සේගෙන් මුක්සුව ලැබේවා. මේ කියන්නේ විස්තර කියලා තියෙන එකේ විනාඩි 30කට විතර පස්සේ ගොඩාක් පුංචි පුංචි වේදනා රාශියක් කොහොමද දරා ගන්න බැරි වේදනා වගේක් එනවා කියලා දීලා තිනවා. ඊට පස්සේ ඉරියව් මාරු කරලා නැත්නම් ඒ වේදනාව වලට අවස්ථානුකූලව පිළිමක් හදලා නැවත භාවනාවට ගියාට පස්සේ ආයස්සරයක් අලුතෙන්ම වාඩි වෙච්ච කෙනෙක් වගේ තමගේ මූල කර්මස්ථානයේ යන්න පුළුවන් බවක් අත්දැකනනම් එහෙම නැත්නම් ඉරියව් වෙනස් කරයි කියලා සතියට විශාල හානියක් වෙලා නැහැ. පොඩි හැලහැප්පීමක් විතරයි වෙලා තියෙන කියලා දැක්කනම් ඒක මම හිතනවා ලොකු භවනා ජීවිතයට අත්දැකීමක්. ඒ නිසා ඒ ටික විස්තර වෙලා නැහැ. මම ඉරියව් වෙනස් කරා. වෙනස් කළාය භාවනා කරා කියන වචන තියෙනවා. නමුත් එකතු කරන්න පුළුවන් නම් තොරතුරු දෙන්න පුළුවන් නම් එහෙම ගියාට පස්සේ මට නැවතත් ඉස්සලා වගේ මූල කර්මත්තනත් එක්ක ඉන්න පුළුවන් වුණාද නැත්නම් සතිය පොඩ්ඩක් ඉරියව් වෙනස් කරනකොට හෙල හැලහැප්පුණාට දිගටම සතියේ ඉන්න පුළුවන් වුණාද කියන කාරණාව මේ විස්තර තොරතුරු ආවනම් මීටත් වැඩි විචිත්‍රයි මීටත් වැඩි හරබරයි ඉතින් මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි කැමති නම් අදහස් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ඒ බවට මීට පස්සේ වග බලා ගන්න ඉරියව් වෙනස් කරපු නිසා සතිය කැඩුනද නිකන් පොඩ්ඩක් නැත්නම් හැලහැප්පිලා ආයසරයක් වේදනාව ඉක්මවලා ගිහිල්ලා ආයසරයක් මූල කර්මස්ථානත් එක්ක ආහද වෙලා වැඩ කරගන්න පුළුවන් තත්ත්වයක් ආවද කියන එක දැනගන්න පුළුවන් නම් තමයි තේරෙයි මේ විද්‍යාව වෙනස් කිරීම ඔය කීන තරම් හානියක් වෙන්නේ නැහැ. හැබැයි නැවතිල්ලේ SMS slowly mindfully silently හිමීට ඉරියව් වෙනස් කරන්න හුදට සිහියෙන් කරන්න යෝගාවචරයක් විදිහට නැවතිල්ල කරන්න ඉස්සද්දව. එතකොට බලන්න ඒක ලියුණාට පස්සේ අර තිබුණ විදිහටම මුලින් ඉඳලා තිබුණ විදිහටම සත්‍ය පාත්තක නෑන පුළුවන් නම් මූල කර්මත්තානේ ලොකු ජයග්‍රහණයක් එතෙන් දක්වා විස්තර කරපු එක නම් හොඳයි. ඉතින් කැමැතිද දන්නේ ඒක පිළිබඳව අත්දැකීම් ඉදිරිපත් කරන්න කැමැති නම් ඉංගියක් කරන්න කැමැතිද මතක් කරන්න. යන්නේ හත් ඉරියව් වෙනස් කරාට ඒ තරම්ම බාධාවක් දැනෙන්නේ නැහැ භාවනාවට. ඒක ඇත්තටම ඒ ඔය කතාවනින්ම කියන්නේ කොහොඳයි. ඊට පස්සේ මෙහෙම එකක් වෙනවා. වේදනාවක් ආවා ඉතියා වෙනස් කළා ආය සතිය පිටේ. එතකොට බාධාවක් නැති බව වෙනවා. අපි චුත් පළවෙනි වතාවට වේදනාව ඇවිල්ලා වෙනස් කරන තරමටම බලපෑම් කරන විනාඩි 30ක් ගියා නම් වෙනස් කරාට පස්සේ ආයෙත් හිත තැන්ටප් තුනට ආයෙ 30ක් දෙන්න 20කින් 15කින් ආයෙ වේදනාව එනවා. ඉතින් ආයෙත් පුළුවන් පොඩ්ඩක් ඒකට පොඩි ප්‍රතිචාරයක් දක්වලා ආයෙ භාවනාව. එතකොට විනාඩි 5න් විතර ආයෙ වේදනාව එනවා. ආයසරයකට විනාඩි 3න් ආය වේදනාව වෙනවා. එතකොට මේ ලොකු චක්‍රය ඇතුලේ පොඩි පොඩි චක්‍ර රාශියක් දිගින් දිගට පිටිපස්සේ පිටිපස්සේ කරකෙන්න පටන් ගන්නවා. වේදනාවක් නැහැ. අරමුණේ ආය වේදනාව එනවා. ආයෙත් අරමුණ දැම්මට පස්සේ ආය අරමුණ හරින ඔහොමම කැරක් කැරක් ගියාට පස්සේ එහෙම එක පරියන්ඛයක් ඇතුලේ චක්‍ර 7-8ක් ගියාට පස්සේ දැන් මේ වේදනාව එන බව හොඳටම දන්නවා. එතකොට එච්චර කුතුහලයක් නැහැ. දැන් වේදනාව විවුර්ණාට කියලා දන්න ඕක කොච්චර කරත් තව ටිකකින් ආය වේදනාව එනවා. වේදනාවේ ඇඟ හදපු ගමන් වේදනාවක් නැති වෙනවා. එතකොට අර වේදනාව පිළිබඳ තුනන හොබස් බය වෙනුවට මේක යම් යම් අවස්ථාවලදී මානසික වේදනාවක් යම් යම් අවස්ථාවල කායික වේදනාවක් කියලා මේක හරහා වේදනාව හරහා ගිහිල්ලා යම් පොඩි වේදනාවක් තිබුණත් ඉවසාගෙන මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් තරකට එනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට නාම ධර්මයක් හරහා නැත්නම් වේදනාව කියන නාම ධර්මයේ තියෙද්දි ආනාපාන කියන රූප ධර්මයත් එක්ක නාම ධර්මයේ හරහා බලලා විනිවිද බලලා දැක් ගැනීම හැකියාව කාට පස්සේ එයාට මේ වේදනාව පිළිබඳ සංකල්පයමයි හිතවිලි වලට දාන තියෙන්නේ. මේ වේදනාව පිළිබඳ සංකල්පයමයි බාහිරින් එන සද්ද වලටත් දාන තියෙන්නේ. සද්දයක් ආපු ගමන් මේක හැලහැප්පෙනවා. නමුත් සද්ද වුණාට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. නිකන් කැලේක තියෙන මිස විලකට කොලයක් වටනට පස්සේ ජල තරංග මාලාවක් යනවා. ඊට පස්සේ ඉවරයි ආයෙ තැම්පත් වෙනවා. ආයෙ කොලයක් වටනකන් තැම්පත් වෙනවා. අන්න වගේ මේකේ තියෙන ඒ චක්‍ර වේදනා, ශබ්ද, ඊචිනිසයන බාධා එප පොඩි తాවකාලික දේවල් අතකසා දාලා ගියොත් අපි බය වෙනවා. නෑ කමන්නේ ආයෙසලක් මම මේක කරනවා කියලා බැලුවොත් ඒකට තියෙන හොබස් බය අඩු වෙවි. මේක අභියෝගයකට කරගෙන වැඩි වේලාවක් වේදනාවට සූදානම් වෙලා වේදනාව හරහා බලලා පරියන්කේ ඉන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මේක තමයි ඒ භාවනාවේ තියෙන අනික් අත්දැකීම් වල පිටු කරපු ගතිය. සාරි. ඒ නිසා කතා කරන්න වුණොත් ප්‍රශ්නයක් නෑ කතා කරන්න එපා. කතා කරන්න වුණොත් ප්‍රශ්නයක් නෑ. නමුත් බලන්න ඊට පස්සේ ආයශරයක් අරමුණට දාන්න පුළුවන් නම් අර වෙච්ච වෙයි මෙච්ච හානි අඩු කරන්න පුළුවන්. ඉරියව් වෙනස් කරක් ප්‍රශ්නයක් නැහැ. ඉරියව් වෙනස් කරන්න එපා. ඒකට වෙනස් කරක් ප්‍රශ්නයක් නැහැ. ඒකට පස්සේ ආය අරමුණට දාන්න පුළුවන්. සද්දයක් ඇවිල්ලා හෙල්ලිලන් ගියාට කමන්නේ නැහැ. හැබැයි සද්ද තියෙන තැන් වලට භාවනා කරන්න එපා. ආවට කමන්නේ ආයෙත් බලන්න පුළුවන් දෙක. ඒසොට අපිට තියෙනවා ඒගොල්ලන් කඩන්න පුළුවන් මට හදන්න පුළුවන්. ඒකට කඩන්න පුළුවන් මට හදන්න පුළුවන්. මේකේ පුත්‍රජානනාංශය එක්කන් ගිලක් කුසල කියන ඔබමයි දිනන්නේ. කවුරු ඇවිල්ලා කැඩුවත් මේක හදන්න පුළුවන් කියන අත්දැකීම ගත්ත මනුස්සයාට ඔබ කඩපම් මං හදනවා. ඒකට හරි ජයග්‍රහී හැඟීමක් ඒ වගේම තෙදක් එන්න පටන් ගන්නවා. මේක දිගට පුරුදු කරන්න. ගෞරව ස්වාමීන් වහන්සේ සිහිය සතිය සති සම්පජඤ්ඤය යන වචන තුනෙන්ම අදහස් වන්නේ එකම තේරුමද සතිය යන අතීත සිතුවිලි වලටවත් අනාගත සිතුවිලි වලටත් හිත නොයවා වර්තමාන මොහොතේදී පවත්වන ක්‍රියාව කෙරෙහි හිත පවත්වා ගැනීම යන්න නිවැරදිද? අනුකම්පාවෙන් පහදා දෙන්න. පෙරවන් සර්ණයි. සතිය සීය කියලා කියන්නේ pāli වචනයයි සිංහල වචනයයි. ඒක සති සම්පජඤ්ඤය කියන තැන කියන්නේ සීහි නුවණ. ඉතින් ඒකට සතිචෛසිකේ සහ ප්‍රඥාචෛසිකේ දෙකම දානකොට සති සම්පජඤ්ඤය සීහි නුවණ නැත්තම් සතිය සීය කියලා කියන දෙකම එකම අර්ථයේ භාෂා දෙකක්. මේ වර්ණ ගන්න හදන සතිය ආධුනිකයා සත්‍ය මාත්‍රා ඉගෙන ගන්න එක. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ අතීතයට හිත ගියාට ප්‍රශ්නයක් නැහැ. අතීතයේ කිටිගේ බව දන්නවනේ. ඒ සති. අනාගතේ හිත ගියත් කමක් නැහැ. දැන් මගේ හිත අනාගතේ තියෙන බව දන්නවනේ. ඉතින් ඒ නිසා ඉස්සලා නම් අපි බලන්නේ හරියටම වර්තමානයේ පමණක් තියෙන්න ඕනේ මම දැන් තියෙන්න මෙතන තියෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ ටික ටික සතිය වැඩනට පස්සේ අතීතෙට ගියා. ඊග බව දන්නවනේ ඒ දෙන්න ලනුව කන්නේ අපි. අතීතයට ගියා ගිය බව දන්නවනම් අතීතේ මත් වෙන්නේ නැහැ. පිට කෙනෙක් ගැන හිතනවා පිටසනක් ගැන හිතනවා ඒක දාන්නවනම් සතිමත් නම් අවදි නම් අප්‍රමාද නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා පටන් ගන්නකොට මෙහෙම සතිය වර්ණකුවට ඉස්සරහට යනකොට ගෝයන් කපපු කෙතක ගවයන් කවන ගොපල්ලෙක් වගේ සතිය එන්න එන්න අඟුම්ම දහලා යන්න පුළුවන්. ඔය මේ කතා කරන්නේ ගෝයන් කපන්නේ ඉස්සෙල්ලා කෙතේක මේ හරක් කවන ගොපල්ලි කියන්නේ. ඒකට කෙත කන්න දෙන්නේ නැතුව හරියටම වෙල්ලේ හරි අනාතේ හරි කවන එක විතරයි. පස්සේ අන්තිමට ගෝයන් කපුවට පස්සේ එන විවේකේ ඉන්න පටන් ගන්නවා. වර්ෂාමින් වංශ මම කමඨහන් ආරමුණ ලෙස බලන්නේ හදවතේ ගැසෙන නැගෙන උස්පාතන ආකාරයේ දෙසය. මම ටික වේලාවක් බලා සිටන විට මගේ හිස කොටසේ වේගෙන් ලේ ගමන් කරන්නාක් මෙන් ගැහෙන බව මට දැනේ. පසු එය නැවතී ගොස් මගේ පපුවෙන් උඩ කොටස වැනෙන්නාක් මෙන්ද ගැහෙන්නාක් මෙන්ද දැනේ. අත් දෙක ක්‍රමෙන් ලිහිල් වී යන්නාක් මෙන් දැනේ. මෙසේ දැනෙන්නේ මෙහි මෙසේ ගැහෙන්නේ භාවනාවේ වර්ධ නිසාද? යන බව කරුණාවෙන් පාගාමෙන් දෙනමින් යටහත්ව ඉල්ලා සිටිමි. ස්වාමින් ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන විට පැයක් සිටීමට අදිෂ්ඨාන කළත් විනාඩි 45ක් පමණ යන විට අධික වේදනාවක් දැනේ. එවිට එම වේදනාව මගේ අකුසල කර්මයක් නිසා, කෙලෙස් අධික නිසා සිදුවන බව මෙනෙහි කරමින් එම වේදනාව මගහැරෙන්නට දෙන එක සුදුසුද? නැත්නම් ඉවිරියව මෙහිමීට මාරු කර එම වේදනාව මගහරවා නැවතත් සිය අරමුණේ පිහිටුවා ගැනීම සුදුසුද යන බව කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ නිවන් අවබෝධය ලැබේවා. ආයි දෙකම කරලා බලන්න. දෙකම කරලා බලපුවම ඉස්සර සාකච්ඡා වගේ ඉරියව් වෙනස් කරාට පස්සෙත් ආයේ සතිය පිහිටව ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම එහෙම හිතට විශ්වාසය එනකොට ඉරියව් වෙනස් නොකරම ජයග්‍රහීව ඉන්නත් පුළුවන්. නමුත් මේ දීලා තියෙන තර්කණය නම් වැරදි. මේ කර්මයක් නිසා, පරණ කර්මයක් නිසා මේවා තන්නේ ද්වේෂ හිතවිලි. නෝ එකකින්වත් ආදාර කරන්න ඕනේ වේදනාව ආපුවාම හොඳට බලලා බැරින නැවතිල්ල කයිදියා වෙනස් කරලා බලන්න ආපහු සතිය පිටවන්න පුළුවන් ඊට පස්සේ සමහරලාදී ඕනේ නැහැ ඔක වෙනස් කරන්න ඕනේ වෙනස් කරත් ආයෙත් කි වේදනාව වෙනවනේ ඔන්න ඔය හිටපු දෙන් කියලා යන්න පුළුවන් මේ තර්කණය නෙවෙයි අවශ්‍ය කරන්නේ ඒ නිසා ඒ තර්කණය පැත්තක තියලා ඒ පරිශන දෙකම කරලා බලන්න සති ධාරාව වැඩියෙන් අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එකයි මතක් කරන්න තියෙන්නේ මුල් කොටස පොඩ්ඩක් මතක් කරන්න පළවෙනි වාක්‍ය දෙක. මම කවටහන් ආරම්භන ලෙස බලන්නේ හදවතේ මේකෙදී පළවෙනි කොටසේ බලනකොට මේ හෘද ගැස්ම වගේ දෙයක් ගත්තට පස්සේ ඒක අපිට හදිස්සියකට උදව් කරන ගතිය අඩුයි. ඒ නිසා මේ ආශස් ප්‍රසවාස පිම්බීම හැකිලිම දැන් නම් මේ ඉන්න ඉරියව්ව කියන එක ඊට වඩා ගොරෝසු දෙයක්. ඒක නිසා ඒකෙදී සැකයක් ආපු වෙලාවට මේක වාංගුවට ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය සඳහා ගන්න පුළුවන් උරගා බලන්න ගන්න පුළුවන් අර වගේ දෙයක් ගත්තට පස්සේ හිත පිට ගිහිල්ලා ආපහු පිට ගිය බව දැනගත්තාම ආපහු ගණ්ඩ හෘදේ වස්තුවේ ගැස්ම ආනපාන තරම් හොඳ පදනමක් දෙන්නේ නැහැ පිම්බීම හැකිලි තරම් හොඳ පදනමක් දෙන්නේ නැහැ ඉඳගෙන ඉන්න ඉරියව්ව තරම් හොඳ පදනමක් දෙන්නේ නැහැ නිසා පුළුවන් තරම් බලන්න සාමාන්‍ය භාවනා නොකරන වෙලාවට දැනෙන ගොරෝසු ප්‍රඥප්ති උරගාවලිය හැකි අරමුණක් ගන්නවා. ඊට පස්සේ ඒකට ආප්තෝපදේශයක් දියා ගන්න පුළුවන්. භාවනා ඉස්සරහට යනකොට තමන්ට වෙන ඕන දෙයක් රූප අත්දැකීමක් නාම අත්දැකීම මොනවා වුණත් විශ්වාසයේ තියෙනවා යන්න. සැකනම් එහෙම නැත්නම් හිත දෙපර බානවා නම් අර පණවගත්ත මූල කර්මත්තාන්න හිත දාන. ඒ මූල කර්මත්තානේ තියෙන්නේ අන්නේම අන්දමන්ද වෙච්ච වෙලාවට ඇවිල්ලා විස්්‍රාම ගන්න. ඒක හොඳටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නාඩි එහෙම නැත්නම් මූණේ දඟලන නලියන වගේ දේවල් හෘදවස් වගේ දේවල් එච්චරම පදනමක් දෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා තියෙන නිසා මූල තෝරගෙන තියෙන මූල කර්මස්ථානයේ මඩේ හිටුපු ඉන්නකොට එකක්. අදිශයකට උදව් කරන්න බැලි ඒවා. ඒ නිසා එක්කෝ ආශ්වාස ප්‍රශ්වාසයේ එක්කෝ බිම්බි මැකිලිම නැත්නම් මේ ඉන්න ඉරියව්වට හිත දාන්න. ඊට පස්සේ හිත පිට ගිය වෙලාවක යන්න දෙන්න බය වෙන්න එපා. ඕන දණක ගියට කවන්න විශ්වාසය ඇතුව. නමුත් විශ්වාස නැත්නම් සැකනම් ආපහු ගෙනල්ලා අර මූල කර්මස්ථානේ උරගා බැලීමක් කරන්න ඕනේ. ඒ නිසා ඒ මූල කර්මස්ථානේ දෙවෙනි ප්‍රයෝජනේ පළවෙනි ප්‍රයෝජනේ තමයි ඒකේ හිත බඳින එක. දෙක ගන්නාතුන විදිහට හිත පිට ගියොත් නැවත ගෙනල්ලා නැතර කරන්න ඕනේ. එතන වාංගෝ කුඤ්ඤේ අජමත් මූල කර්මස්ථාන උදව් කරනවා. ඒ දෙකතම මේ හෘද වස්තුවේ ගැසීම එච්චර ශක්තිමත් එච්චර ප්‍රකට එච්චර ස්වභාවික අරමුණක් නෙවෙයි නිසා ඒක තේ ගිහිල්ලා වඩා හොඳ අරමුණක් වඩා හොඳ කර්මස්ථානයක් වඩා හොඳ ආලම්බනයක් හොයාගන්න. එතකොට ඊට පස්සේ සඳහන් කරලා තියෙන ප්‍රශ්න වලට Taman තුලින්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට එය නිරීක්ෂණය කිරීමේදී මුලින් පා වදින තැන ඉදිරියෙන් බවත් පසුව විලම්භ කොටස වදින බවත් දැනුනි. එලෙසම පරිපෑගෙන විට තදගතිය නොහොත් රළු බවද ආදී වශයෙන් දැනුනි. එලෙසම සෑම අඩියක් ඔසවන විට අප නිතරම සුළු මොහොතක් තනි කකුලේ ශරීරයේ සම්බරවණු අයුරුදු අවුරුද එසේම මුළු ශරීරයේ බර වල්ලු කල මතින් ඔසවා තබාගෙන සිටින අයුරුද නිරීක්ෂණය විය. එලෙසම සෑම ගමන් ආරම්භයේ සිට අවසානයේ දක්වාම එකතැන සිටින සුළු කාලයකුත් තිබෙන බව වැටහුණේ. ඒ සෑම කන්නකදීම සිට මෙතරම් කාලයක් අප අපගේ ගමන සඳහා යෙදෙනවාද කියාත් වැටහුණේ. ඉතින් ස්වාමින් වහන්සේ මේ කරුණු සියල්ලම අප සක්මන් කරන විටදී ඇති වෙන බැවින් සෑම සක්මනකදීම ඒ සියල්ල කෙරෙහි සිහියෙන් සිටීමට නම් අප ඒ ගැන අවධානය යොමු කළ යුතුද යන බව කරුණාවෙන් පාදා දෙනමින් ඉල්ලමි. වහන්සේට වහවා නිර්වාණ අවබෝධය ලැබේවායි පතමි. ඔය එක සානිකන් සාමාන්‍ය මූලධර්ම උත්තරේ වෙන්නේ සක්මට ගියාට පස්සේ බලන්න මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් හොඳටම හොඳ පටන් ගන්නවා. ඒකේ හින්දා පදියම් වුණාට පස්සේ මේ වම මේ දකුණ මේ වම බාර අරගෙන දකුණ උස්සනකොට තනි කකුලෙන් තමයි මම ඉන්නේ. මේ වලලු කරේ මේ කිලෝ 60ක් 70ක් අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නකම් එමීට බරේ සම්ප්‍රේෂණය කරනවා. ඊට පස්සේ දකුණට ගියාට පස්සේ වම් කකුල ඔස්සන්න නම් වම් දකුණු කකුලට ගත්ත බර වලලු කරේ 100ට ඔය කිලෝ 50ක් 60ක් සිමෙන්ති කොටකට වැඩි බරක් එමීට සංක්‍රමණය කරනවා. ඒ ටික දිහා බලනකොට ඒක තැබිච්චි පළවෙනි පළවෙනි පීවරවලට ලැබිච්ච ආනිසංශයක් ඒක. ඒක ලැබිච්ච අමතිරේක ලාභයක්. ඒවට අවධානය යොමු කරලා පටන් ගන්න එපා. පටන් ගන්න මම ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි. හිටගෙන ඉකර බොහොම සරල තැනකින්. දිනු වෙලා යන්න යන්න ගොඩාක් විස්තර පේනවා. ඒ විස්තර කරදරයක් කරගන්න එපා. ඒක තමන්ගේ භාවනාවට හම්බෙච්ච ආශිර්වාදයක්. අතිරේක ලාභයක්. මේ අතිරේක ලාභයෙන් පටන් ගන්න බෑ. අනිත් දවසෙත් පටන් ගන්න පටන් අරගන්නේ ටිකක් ඇවිදින ගමන් බලනවා මම ඇවිදින බව දන්නවද? මම ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? ආයෙත් පටන් ගන්න. පටන් ගන්නේ නෝ කොහොම තොරතුරට සාදර වෙන්නේ හැමදාම පටන් ගන්නකොට ආධුනිකෙක් විදිහට පටන් ගන්නවා. එහෙම නැතු මේ මට අරතුරු ලැබේවා මේ අරතුරු ලැබේවා කියලා පටන් ගන්න ගියොත් ලැබෙන්න තියෙන උගාවක් රට ලැබෙන්නේ පශ්චාත්තාප වෙනවා මන්ද උත්සාහය වෙනවා ඒ නිසා පරියන්ක වේවා සක්මන වේවා මොනවත්ක්වත් දන්නේ නැති. අය හතර දන්නේ නැති කෙනේ ආධුනිකෙක් වගේ පටන් ගන්නවා නම් බලාපොරොත්තු සුන්ගීම අඩුයි. ඒ නිසා එතකොට ලැබෙන ලාභය තමයි ওই විස්තර විස්තර කරදරයක් කරගන්න එපා. අවසර පින්වත් ස්වාමින් වහන්සේ අප නිවසේදී තරපිටියක සක්මන් භාවනාව කළාට වරදක් නැතිද? ඔබ වහන්සේට පතන් අවබෝධයකින් නිවන් සුවය ලැබේවා. පෙරවන් සරණයි. ඔය යමක් විනුවට විකල්පයක් වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා කියන්න පුළුවන් භාවනා ජීවිතයේ තියෙන අන්තිම සුඛෝපභෝගී ආශිර්වාදයක් තමයි වැලිසක්මනක් හම්බ වෙන්නේ. වැලිසක්මනක් ලැබිලා නැත්නම් කාලකන්ණී කියලා කියන්නේ. අවාසනාවන්තයි කියන්නේ. මුස්පෙන්තුයි කියලා කියතයි. එහෙම නැත්නම් ওই බැටරි සිස්ටම් එකට කුකුල් පැටව වලින් දවස් 45 කූඩුවේ දාලා කොළඹින්න කට්ටිය එහෙමනේ. ඒක කාමරයක ඇතුලේ ඉන්නේ. පත්තන්නේත් ඕක ඇතුලේ, උයන්නේත් ඕක ඇතුලේ, බුදියන්නේත් ඕක ඇතුලේ. හැබැයි අම්මා මුත්තා කිව්වත් කැලේට එන්නේ නැහැ. අර කාමරය ඇතුළේ කක්ක අර හිර වෙලා ඉඳ තියෙන ආසාව. ඉතින් මේවා තමයි ඉතින් කර්ම රෝග බේත් නැහැ. කවුරු දතපැති ගැර ගන්නක් නැහැ, සක්මන් කරන්න තැනක් නැහැ. ඉදකුත් නැහැ. ඉඩක් තිබුණත් මේ වගේ වැලි මලුවක් අතර සක්මන් කරුවොත් මිනිස්සු ගල් ගහනවා මේ වන්සයට පිට වෙදිලයි. එක්ක බිස්නස් අවුත් වෙලා ගියයි, එක්ක ලව් එකක් අප්සෙට් ගිහිල්ලා ගියයි මොනවා හරි කියලා ගල් ගහනවා. ඉහෙල් තියේදී කොළඹටලා ඉන්න එක තරම් මෝඩකමක් තව ඇද්ද රටේ මේ වාගේ මෝඩකම් කියලා කියන්නේ හිතෙනවා. ඉතින් බුදුහාමරෝ කියනවා පින් ඇති තියෙනවා කැලේට ඵලයක්. ඇති වෙන්න ධක්මං කරදෑ. අම්මෝ කැලේට නෑ යන්න බෑ. ගෙදර ඉන්න ඕනේ. දෙදේට පාන ඉතින් ඇත්තට ධක්මන් නෑ. එහෙම නැත්තම් තියෙන එක අපිට ඔය පොතේ තියෙන විදියට නෑ. ඉතින් අපිට විකල්පයක් ගන්න වෙනවා. විකල්පයක් ගන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව් වෙනකොට ඇවිදින ඉරියව් මේකයි කියලා දැනගන්න මොන ඉඩ තිබුණත් ඇති. සම්මත සත්‍යය තමයි නැත්තම් ප්‍රශස්තම දේ තමයි එහෙම නැත්නම් සුඛෝපභෝගී තමයි සක්මනක් තියෙනවා. ඒ නිසා ඒ සුමිත තාපසයෝ අපි සර්වචනාංශ මතක් කරන්නේ ඒ නියත විවරණ ලබන්න ගීගියත අරපු දවසේ විශාල ධන ධනයක් සහිත උබේ පාර්ශවයෙන් ඇතුවිච්ච විශාල බූදලයක් ඇතුළු ඉඳලා තිනවා අම්මගේ පැත්තේ මෙච්චරයි තාත්තගේ පැත්තේ මෙච්චරයි ඒත් බුදු කෙනෙකුත් නැතුව තාපස පැවිදි වෙන්න. කැලේකට ගිහිල්ලා හොඳට බලලා ගඟක් අයිනේ වතුර තියෙන තැනක අසුබක් නිර්මාණය කරගත්තයි කියන තියෙනවා. අඩි 12 10යි. රියා රියන් 10යි 12යි. හදලා ඊට පස්සේ සක්මනක් අදිෂ්ඨාන කරා. ඒක රියන් 3ක් බලල රියන් 30ක් දිග රියනක උපචාරයේ සහිත සක්මනක් හදාගත්තයි කියලා තියෙනවා. ඒ කියන්නේ පැවිද්දට අවශ්‍ය දේ. ඊට පස්සේ බුදුරු විශයට නමක් දැකලා බුදු වුණාට පස්සේ මතක් කරලා කියන මම සුමේද තාපසෝ ගිහි ගියතර පිටාවෙත් මගේ තපසට මට ඕනේ මේ අසපුවයි සක්මන. ඒ මතකේ තමයි මේ අපිට බණ කියනකොට බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් කියන්නේ මට මේ බුදු පාරමිතා පුරනකොට බුදු වෙන්න මෙච්චර සක්මන උදව් වුණයි කියලා. දැන් ගෙවල් වලට දැන් අපි අර විදිහට hina වෙනවා බැටරි සිස්ටම් එකලා දෙන කුකුල් පැටව වගේ කියලා. ඒනට බලන්න පන්සලක තියෙන අත්‍යවශ්‍ය දේවල් වලට ගාන්ටාර කරුණයි ලවුඩ් ස්පීකර් සෙට් එකයි කියන මිසක ධක්මනක් එහෙම තියෙනවද කියලා? බෞද්ධ ස්ථානක තිබිය යුතු අත්‍යවශ්‍ය දේවල් ලයිස්තුවක් මේ ළඟදී බුදු සරණ පත්‍රයේ තිබ්බා. පන්සලක තිබිය යුතු මූලික දේ. ධාතු කරණයක් ඕනේ, පිම්පිට්ටියක් ඕනේ, ලවුඩ් ස්පීකර් සෙට් එකක් ඕනේ. ඒ ටික නම් අනිවාර්යයි. රක්මනක් මතකවත් නැහැ. අපි කොහෙද ගිහිල්ලාද? ඉතින් ගියේ වෙන මොනවද කියන්නේ? ඒ කියන්නේ උත්තාම ආඩම්බරෙන් තේදවත් මම කතා කරන්නේ අපිට කියත හැකි මේ වෙනකොට ලංකාවේ ලෝකේ යම් තැනක භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ සියල්ලටම සක්මන ආදර්ශය දීලා තියෙන නිසනවනේ. ඕන තැනක ගිහිල්ලා සක්මනක් දැක්කොත් සක්මනක් අත්විඳොත් කෙනා අහන්න කතා කරලා කොහොමද මේක හදන්නේ කියලා. කියා අපි Nissan වණ්ඩ ගියා Nissan දැක්කා ඒක තමයි මේ හදලා තියෙන්නේ කියලා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔක්කොම දැකලා කියවලා හැම කුටියෙටම එළිය සක්මනයි පිට සක්මනයි හැදුවා. ඒ නිසා අපිට කුටියක් හදන්න යන ගාන වගේ තුන් ගුණයක් කරනවා Nissan වණේදී සීනාසනයක් හදන්න. මොකද සක්මන් වලට ඊට වඩා වීදම් කරනවා. ඉතින් ඒ නිසා අපි හරි ආඩම්බරයි. ඒ වගේම අපි සන්තෝෂයි කියන්නේ මේ යුගයේ තියෙන මේ භාවනාවේ දියුණුව වලට සක්මන් මළුව කියන එක සක්මන කියන වචන නම් මහසිෂාඩෝ ස්වාමීන් වහන්සේත් බුරුමේ ඇති කරලා තියෙනවා. ඒ ලංකාවේ තියෙන වැලි මළුව තාම බුරුමේ නැහැ. ලංකාව විතරයි තියෙන්නේ. ඒ නිසා ඉන්නවනම් ගෙදර වයසක අම්මා කෙනෙක් අත්තම්මා කෙනෙක් වයසට ගියා තාත්තා කෙනෙක් ඉන්නවනම් ගෙදර ලෙඩක් හැදලා සනීප වෙන කෙනෙක් ඉන්නවනම් ගෙදර භාවනා කියලා දුන්නොත් හොඳයි කියලා හැදෙන දරුවෙක් එයාට සක්මනක් හදලා දෙයි. තම තමන්ගේ ගෙවල් වලට නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පයට කියන්නේ අපේ ගෙට සක්මනක් සහිතව හදලා දෙන්නේ කියලා. එතකොට ඒ මතක තියාගන්න ඕනේ දුකක් කරදරයක් ආපු වෙලාවට පොඩ්ඩක් ගිහලා සක්මන් කරලා ඉන්න. ඒක වැලි වෙන්න ඕන හොඳ මේක. නැත්තම් මේ අර තියෙන විදිහට මේ තනකොළ ගොල්ලකුණ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා ඒ සක්මන ගෙදර ගෙනියනවා නම් නැත්නම් සක්මන් කුරුද්ද ගෙදර ගෙනියනවා නම් මට සහතික වෙන්න පුළුවන් ওই භාවනාවේ කම්මැලි ගමක් භාවනාදී අතහැර දාලා මේ පශ්චාත්තාප වෙන ගතිය අඩු වෙනවා. සක්මනට බය නැතුව ඕන වෙලාවක යන්න පුළුවන්. ලෙඩක් සනීප වෙනලාට යන්න පුළුවන්, ලෙඩ වෙලාවට යන්න පුළුවන්, අත්තම්මලාට යන්න පුළුවන්, බබාලාට යන්න පුළුවන්, තමන්ට කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නම් භාවනා ජීවිතයේ සම්මා ආජීවී දිකට පවත්තන්න සලකලා සක්මන කරන්න හොඳම වැලි සක්මන ඊට පස්සේ ලණු පැදුර ඊගාට වැලි මේ තනකොළ ගොල්ල හොඳයි බැරිම තැන තමයි අපි මේ සිමෙන්ති පොළවේ ඇවිදින්නේ ඒක ටිකක් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ ප්‍රමේහ රෝග වැඩි කරනවා ඉතින් ඒ සිමෙන්ති පොළවේ යන්න වෙනවා නම් සීත රටක නම් මේස් දෙකක් දාන්න පුළුවන් නැත්නම් ලංකාවේ නම් අර සම්භාහණයට ගැළපෙන සෙරෙප්පු තියෙන බුබුල් බුබුල තියෙනවා අන්නේ දෙකක් දාගන්න එතකොට අර සිමෙන්ති පොළොවෙන් එන අව අරියාදු ගතිය කපන්න පුළුවන්. ඒ නිසා වැලි පොළොක් නැත්තම් ලනුපැදුරක් නැත්තම් මේ කියන විදිහට කරන එක තමයි කරන්න තියෙන්නේ. ඊට ප්‍රශ්න අවසාන ප්‍රශ්නය පත්තර ස්වාමීන් වහන්සේ පසුගිය වසර මැද ධර්මකාමී සත්පුරුෂ මහතුන්ගෙන් වහන්සේගේ ධර්මදේශනා මාලාවක් අසන්නට පුණ්‍ය ලැබී වහන්සේ එහි බොහෝ දේශනාවල සඳහන් කරන භාවනා වැඩමුළුවකදී අත්දකින රාග, ද්වේෂ, මෝහ නැති එක් චිත්තක්ෂණයක් පිළිබඳ අගේ මගේ සිත තුළට හා කාවතෙන් මේ භාවනා වැඩමුළුවට සහභාගී වීමට අවස්ථාව සලසා ගතිමි. මුළු වේලාවම ආනාපාන සති භාවනාවේ යෙදීමේදී පෙර ආත්මගත ලෙසින් හුස්මෙහි පටන් ගැනීමද උදරෙතෙක් ගමන් කිරීමේ විවිධ ආකාරයෙන් දැනෙන අයුරුද අත්විඳිමි. භාවනා අතර හටගත් වේදනාවන්ද ඒ වේදනා හටගන්නා ආකාරයන්ද පැතිර යන ආකාරයද ෂය වීමද එසේම එක් තැනක හටගත් වේදනාවක් නොදැනී යනතුරු අනෙක් තැනක හටගත් වේදනාවක් නොදැනෙන අයුරුද නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට වේදනාවට සාදර වීමෙන් එහි ඇති කටුක බව නොදැනෙන බවද අත්දකිමි. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පටන්ගෙන ඔසවනවා, තබනවා, දවනවද ඔසවනවා, ගෙන යනවා, තබනවා තුන්වෙනුවද මෙනෙහි කළෙමි. පාදයේ එසීමේදී ධනස නැමෙන අයුරුද විලුඹ මුලින් පොළවේ ගැටි මහපට ඇඟිල්ල පොළවේ බැඳෙමින් පාදයේ පොළවේ ගැටීම අද්දුටුවෙමි. පාදයේ එසවීමද තැබීමද මදක් පමා කර සිටිද්දී මනසේ විධානය ලැබෙන තෙක් කය ක්‍රියා නොකරන ආකාරයද දුටුවෙමි. එසේම ජීවිතයේ ප්‍රථම වරට අතොරක් නැති කතාබහ පිරුණු ලෝකයකින් මිදී අත්‍යවශ්‍ය දෙයට පිළිතුරු දිය යුතු පමණක් ඇති සැනසෙලිදායක කාලයක් ලැබෙමි. සසර දුකින් මිදීමම ජීවිතයේ ප්‍රමුඛ පරමාර්ථය කොටගෙන ක්ලේශ මූලයන් උත්පාදනය කරන රූපහානිය පුවත්පත් රේඩියෝ ඇතුළු කාම ලෝකයට සම්බන්ධ දෙයින් කාලයක් තිස්සේ මිදී දකින දෙහි අසන දෙහි දැනෙන දෙහි අනිත්‍ය සංඥා වඩමින් බුද්ධ වහන්සේ පෙන්වූ මඟ ගමන් කරමින් සිටිමි. මේ භාවනා කාලය තුළ වගා කරගත් නිස්සන්න කුසල ස්තිවිරිද වහන්සේගේ උතුම් ධර්ම ආවාදයන්ද නිවීමටම පිහිට කොට ගතිමි. මේ උතුම් පින්බිම සකස් කොට පූජා කළ ඒ උතුමාගේ පටන් යම්තාක් පුද්ගලයෝ මේ පින්බිම පැවැත්වීමට ආධාර උපකාර කළාද ඒ සියලු ඇත්තන්ට හටද තමනුත් පිළිවෙත් පුරන අතරේ භාවනා වැඩ කටයුතු හොඳින් සංවිධානය කරන්නට වෙහෙසෙන රජී මහතා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටද දානමාන ආදීන් සංග්‍රහ කළ සියලු අත්ණ්ඩද අප විසින් රැස් කරගත් කුසල් ශක්තියේ සියලු සංසාර දුකින් මිදීම පිණිස උපනිශ්‍රේ වේවා. ගර්සාමින් වහන්සේ ඔබවහන්සේ නවන්සු අල්පෙලිමින් දීර්ඝායුෂ ලබා වැඩ සිටිත්වා. ඔබවහන්සේගේ කල්යාණ මිත්‍ර භාවයේ තුලින් මේ නිස්සාරණ වනයේ තුලද ලෝක පුරාද අනන්ත සත්‍යෝ මේ බුද්ධෝත්පාද කාලයේම සංසාර දුකින් මිදෙත්වා. වහන්සේගේ පාද නමස්කාර වේවා. සාදු සාදු කාට හරි හිතනවා ධම්මජීවන්තට පුදුම දැනුමක් තියෙන කියලා රහස මොකක්ද දන්නවද? පත්‍ර කියවන්නේ නැහැ, ටෙලිවිෂන් බලන්නේ නැහැ, රේඩියෝ අහන්නේ ඒ නිසා. කවදා හරි ඔක නතරකරනද ඕගොල්ලන්ට PhD හතරක් පහක් ලැබුණා වගේ වෙයි. ඕකෙන් තමයි සියලු දැනුම හොදපාලුවට ලක් වෙන්නේ ජනමාධ්‍ය ආරහා. ජනමාධ්‍යෙන් අයින් වෙන්න ඕන කෙනෙක් දන්නට ඒ තොරතුරු ඔක්කොම මම දන්නවා. මොකද මේ මිනිහම ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ පත්‍ර කියවන්නේ නැහැ මෙන්න මේක දැනගන්නයි කියලා ඌ ඇවිල්ලා ඌ අයිතිකාරයා මට කියන්නේ. ඕගොල්ලෝගේ මේ පුවත්පත්කාරයෝ නිකන් අඹරලා දෙන කැතතරතුරු නෙවෙයි. සියලු තොරතුරු මා කරා එන්න පටන් ගන්න මොකද ඔක්කොම දන්න මම පත්‍ර බලන්නේ ඔක්කොම දන්න මම රේඩියෝ අහන්නේ ඔක්කොම දන්න මම ටෙලිවිෂන් බලන්නේ ඔක්කොම දන්න මම කිසිම ජනමාධ්‍යකාරයෙකුට මෙතනකට නගින්න තියන්නේ නැහැ කැමරා එකක්වත් අරමුණට දෙන්නේ නැහැ ඒ නිසා සියලු දැනුම තියෙන ඕගොල්ලන්ගේ දරුවෝන්ට දැනුම දෙන්න ඕන නම් කරුණා කරලා ජනමාදීන් අයින් කරන්න කරන්න බැරි මොකද ඕගොල්ලෝ දැනටවත් හැබ්බැයි වෙලා ඉවරයි. ඒ නිසා දරුවන්ට කිසිම සාන්තියක් නැහැ. ඕගොල්ලෝ මේ බොනවට විරුද්ධයි, කුඩු ගන්නවට විරුද්ධයි, ස්ටී දුන්සට විරුද්ධයි, කුමේ කැසිනෝ වලට විරුද්ධයි. මොකද ඕගොල්ලෝ කරන කැත වැඩි ඒකේ තියෙන නරක අපි හිතන ශිෂ්ට කියන වචනේ ඇතුලේ දාලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ ඒ පරයොමයි. නිසා කරුණාකරලා පුළුවන් නම් බලන්න පින් කරලා තියනවාද කියලා නෝකෙන් අයින් වෙලා ඉන්න බෑන්ඩ කන දේ දිරවනවා එලා ගත්ත පැතුල නිින්ද යනවා. අරක බැලුවට පස්සේ වියන දේ කණ්ඩත් බෑ කන දේ දිරවන්නෙත් නෑ එලා ගත්ත පැතුල නිින්ද යන්නෙත් නෑ. මේ සපේ ලෝක සංසදීලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත්පත් අසලකටවත් නොගත යුතුයි. ඉතින් අපිට ලෝකේ දැනුම නිකම්ම යුනිවර්සල් මේ කොස්මික් ටයිප් එකකට කනෙක්ට් වෙන්නේ අපි. කිසිම මේ යුනිවර්ස් එකට කනෙක්ට් වෙනවා දැනුම එනවා. අර එමයා කියපු පචන නෙමෙයි. ඒ නිසා දැනුම ලබා ගන්න ඕන කරුණා කරලා ওই ජඩ මාධ්‍ය කියන ගත්තී. අනේ ජඩ මාධ්‍යෙන් අයින් වෙන්න. ඒකට බුදුහාමුදුරෝ එනවා. මේ ජඩ මාධ්‍ය ජන මාධ්‍ය ඉන්නකම් බුදුහාමුදුරෝ ඉන්නෙත් නෑ, සත්පුරුෂයා ඉන්නෙත් නෑ, සද්ධාත්මෙ ඉන්නෙත් නෑ. ඒ නිසා පුළුවන් නම් සාමූහික වශයෙන් තීන්දුවක් ගන්න එපා. පෞද්ගලිකව තීන්දුවක් ගන්න. ඔය ඇබ්බැහියේ පොඩ්ඩක් අයින් වෙලා ඉඳ පුදුම ශාන්තියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේකෙන් ලැබෙන ආදර්ශය ඒ වගේම බුද්ධලේ කාලයේ ශ්‍රමයේ සියල්ලම ඉතුරු වෙනවා. දැන් මම දන්න දැන් දවස් 5ක් විතරනේ කට්ටිය අද යන්න හදන්නේ. ආය මොකුත් නැහැ ගිය වෙලාවේ මේ දන්තාලේප පැකට් එකේ තියෙන අකුරු පවා කියවනවා දැන් ගිහිල්ලා. ඒකේ අර පුංචි අකුරු වෙන්න කියවන්නේ නැහැ නේ. රුපියල් නෝට්ටු වල තියෙන පුංචි අකුරු ඕක පවා කියවනවා. මොකද එළිය සම්ඩන්න එපා දවස් පහේ. පත්තරයි රේඩියෝයි ඔක්කොම වෙන කියවලා කියලා අර ආයෙ කක්ක කරගෙන කියනවා ස්වාමීන් වහන්සේ ගෙදර ගියාම හිතවිලි එන වැඩි නිකේ. කෑවට දිරවන්නේ නැහැ නේ. බඩේ දෙවිල්ල එනවනේ. එනිසා මේ ශිෂ්ටයි කියන જાතිය උසස්සයි කියන જાතිය කරන මේ කැත ඇබ්බැහිය එයත් දන්නේ නැති වෙන්න බටහිර සමාජය අපිව අන්දලයි කරන්නේ. ගන්න හොදලා ගොඩ ගන්න බෑ දැන්. හැබැයි හොඳක් තියෙන දැන් බටහිර සමාජයක දන්නවා. අපේ මෝල් වහන්සලා දන්නේ. ඉංග්‍රීසි පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න්. කොළඹපුරේ පරණ පැටර්න් ගමේ දොටේ අලුත් පැටර්න් දැන් කොළඹ තමයි කන්නේ. එංගලන්තේ දන්න හොඳටම නරක නරක වශයෙන්. දැන් කොළඹ ඉන්න මැට්ටෝ එංගලන්තේ යන කෑම කනවා. ඇමරිකාව දෙන්න ලනු කනවා. ඊට පස්සේ උන් අනුගමනය කරන අපේ ගමේ උපාත කම්මලා කොළඹ අනුගමනය කරනවා. වැඩි කල් යන්නේ නැහැ. තව අවුරුදු 3-4ක් යනකොට තේරෙයි අපි කාගේ ලනුවක්ද කන්නේ, කාගේ න්‍යාය පත්‍රයක්ද වැඩ කරන්නේ, කාගේ සංස්කෘතියක්ද ගෙනියන්නේ, කාටද ආඩම්බරේ කියලා මේකේ. අපේ ආඩම්බරේ තියෙන අපේ සිංහල බුද්ධ ආගමේ අපේ ගැමි පොළොවට සම්බන්ධ ගහකොළට සම්බන්ධ අපේ සංස්කෘතියක නැති කරන විවස්ථා අධ්‍යාපන ක්‍රම තියෙනවා. ඒක ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ජනමාධ්‍ය හරහා. මේකෙන් අයින් වුණාට පස්සේ තියෙන සාන්තිය කොහොමඩක භාවනා කරලා ගන්න බෑ. සබාවන කරන ගමන් ඒකෙන් පොඩ්ඩක් අයින් වෙනවා. ආව ඉවරයි ප්‍රශ්න කරා. ඒක නිසා අපේ මම මේ කතා කරේ අවසාන ලිඛිත ප්‍රශ්නට එමුනම් අපි ඉල්ලා හිටිනවා අපේ වැඩසටහන් සම්බන්ධ සම්බන්ධීකාරක නෙමෙයි අපේ සංවිධායකයන්ට වැඩ වැඩනිමුරේ නිමාව සටහන් කරන විදිහට. එතකොට ඔබසන්හන්සේගෙන් අවසරයි. අනිකුත් සාමාන්‍යයෙන් දවසරයි. මේදී මහතාතුළු කාර්ය මණ්ඩලයෙන්ද සභාවන්ත යෝගී පිරිසකින්ද අවසරයි. දැන් තියෙන්නේ අපේ සභාවේ එක්කෝකාගේ අදහස් දැක්වීමේ අවස්ථාවයි. ඒ නිසා මම මුලින්ම මේ මේ පස්තර වැඩමුළ 80 වෙනි භාවනා වැඩසටහන පිළිබඳව යම්කිසි අදහසක් දක්වන ලෙස කසින් විමලරත්න පුතාට ආරාධනා කරනවා. සංවාසයේ ප්‍රශ්නක් තියෙනවා ප්‍රශ්න විදිහට මේ දෙකම කියන්න මේ මොනවාද දැන් ස්වාමීන් වහන්සේ අර දැන් කොළඹ ගියම එතන ප්‍රශ්නේ ওই ප්‍රශ්නේ අවබෝධයි. දැන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ මම ගිය වෘද්දේ පුතුන්ට ගිහිල්ලා කලින් ගිහලා කන්න කුඩුවේ ආයි කිලෝමීටර් ගානක් උසමයි. තනියම ගියා. මේ ෆුල් ආතක. හැබැයි මේ ඊට පස්සේ මාසෙකට පස්සේ ඉන්ටර්නෙට් කඩේකට ආවම අන්න අම්ම පණිවිඩ ලැබුවා 100ක් විතර. හරි ඊට පස්සේ ගමක් අවබෝධන හරි අපිට මේ රැස් කරගත්ත කර්ම ටිකක් තියෙනවා ඔය කෙලෙස් හරි කර්ම හරි ගෙවන්න බෑනේ ඉතින් ගෙවන්න අර කංගුර බෑ කොළඹ යන්න ඉතින් එම් එහෙම දැන් අර අර තව තව මම ඊයේ කල්පනා කරේ දැන් මෙතන හොඳයි නමුත් අර බුදුහාමුදුරුවෝ කාලේ පටන් මේ ශ්‍රාවකෙක්ටයි පැවිද්දෙක්ටයි දෙදෙනාටම අරහත් භාවයට යන්න පුළුවන් වෙන්න මේ මම අහුව ප්‍රශ්නේ ඇයි මම මේ ජීවිතේ කීප සැරයක් පැවිදි වෙන්නද කියලා හිතලා පැවිදි වෙන්නේ නැතුව ඉන්නේ. එතකොට මම කල්පනා කරා මේ සමහරක් මේ මගේ මම යන ගමනේ මම කපා ගන්න පුළුවන් මේ යන්න ඕන ගමනේ යන්න පුළුවන් අර ශ්‍රාවකෙක් වශයෙන් විතරමද දන්නේ නැහැ කියලා හිතුණා. ඒ ශ්‍රාවකෙක් කියලා කියන්නේ පැවිදි නොවි බණ භාවනා කරන නෑ. ශ්‍රාවකෙක් කියලා කියන්නේ ශ්‍රාවක කියන පැවිද්දට අපවිද්දට දෙන්නට. ශ්‍රාවකෙක් කියන බුදුහමගේ බණ අහන අවුන් කන්දේ ඕනම කෙනෙක් පැවිදි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔහොමිටිය ශ්‍රාවකයා තමයි. මේකදී කියවන්න මේ භාවනා කරාට මාළුමකටකට යන්න වෙනවා. ගියාට ප්‍රශ්නකුත් නැහැ. ශරතුස්ව ගැන ලියලා තියෙනවා නීච්චේගේ පොතක්. තස්පේක් තරතුස්ව කියලා. අන්නේක පළවෙනි chapter එක කියවන කොච්චර ලස්සන සංස්කෘතිය සාහිත්‍යද තියෙන කියලා මම කැලේ අවුරුදු ගාණක් ඉඳලා විනිශ්චය කරන මාළු මාකට් එකට යනවා. ශරතුස්ව. එයා ඒක සාධාරණීකරණය කරනවා ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍ය විදියට. ආයේ තියෙනවා ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියලා ජෝන් බක් කිර්මන්ෂගේ පොත. ඒකෙත් එයා කියන සම්පූර්ණ විවේක වුණාට පස්සේ ආයෙත් අර පව් කරන ජනතාව ඇතුළට යන්න යා සාධාරණීකරණය කරනවා. ඒ දෙක විතර ලස්සන සාහිත්‍ය ලෝකේ නැහැ. ඔව්. එනිසා ඒක කියවලා බලන්න බුදුරජාණන්සේක පිටු දැකලා නැහැ. සර්වචනාංශේ බුදු වුණාට පස්සේ භාවනා කරලා තියෙනවා. අන්‍ය තීර්ථක ආසන වලටත් ගිහිලා තියෙනවා. හැම තැනම ගිහිලා තියෙනවා. එනිසා අපි ඔය හිතන විදිහට මේ භාවනා කරනවා කියලා කියන පැවිද්දක් කියලා කියන්නේ කාමරේට දාලා ලොක් කරගන්න එක නෙවෙයි. අපිට යම් කිසි වෙලාවකට සමනලයක් හැදෙනකොට ඌ සිචුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ කෝෂය ඇතුළට යන්න ඕන. කෝෂය ඇතුළේ උස්ම ගන්න නැතුව ඉන්න ඕනේ. ඊට පස්සේ සමනලයක් වශයෙන් එළියට එන්න ඕනේ. ඒක එක තැනක් තමයි රූපාන්තරනේ කෝෂගත වෙන්නේ. කෝෂගතයට ඇතුල් වෙන්නේ දලබුවේ එළියට එන්නේ සමනලයක්. ඒ වෙනස වෙන්න බෑ එළිය හුලං වැඩි වැඩි. ඒ ඒකට කියන්නේ රූපාන්තරණය කියලා. ඒ රූපාන්තරණයට කැමති නෑ. ඔයගොල්ලන්ට ඕනේ හැමදාම කැටවිල කෙනෙක් විදිහට ඉන්න කකක් කකයි දෙච්චක්. කිසිම කෙනෙකුට ඕනේ නැහැ කෝෂගත වෙන්න. කිසිම කෙනෙකුට ඕනේ නැහැ සලබෙක් වෙලා ඉපදෙන්න. ගිලෙන්න. ඉතින් මේ කාණ්ඩ තියෙන කෑදරකමට කැටවිල කියලා කියන්නේ. කැටවිල තමයි. හැමදාම කෝතේ ඉන්න බෑ. කෝසෙන් පස්සේ එළියට එන්නේ සමනලී. ඉතින් ඒක නිසා සමනලීට ගැන හීන බවල බෑ. ඒකට හොඳට කාලා කාලා කාලා කෝෂය ඇතුළට ගිහිල්ලා තමන්ම තමයි කෝෂේ කොටාගන්නේ. තමයි කෝසේ කපන්නේ. යන්නේ කා නෙවෙයි එළියට එන්නේ. අන්න එවැනි ලස්සන සුන්දර ඉරක් තමයි පැවිද්ද කියන්නේ. අරණ්‍ය වාසය කියලා කියන්නේ. දුක්ඛ මූල වාසය කියලා කියන්නේ ශූන්‍යකාර වාසය. ඒක මේ ජීවිතාන්තය දක්වා වෙන බරපතල හිර දඬුවම නෙවෙයි. හරි අපි ඊෂා කියවෙන කර කිව්ව කරමු. අෂ්ටපිසවාස. වචන සම්පත් අවසන් කියලා ආරාධනා කරා මම ඊට පස්සේ දැන් මෙතන ගියාට පස්සේ මම දැන් සක්මනේ ඉන්නකොට වචන සම්පේ කතා කරන්න මොකද්ද කියලා හිතුණා නේද? නෑ මේක හිතලා කියන්නේ සක්මනේ. ඊටස් පරයන්කින් දෙද්දි තායි. නෑ මේක හිතලා කියන්නේ ඉතින් එන වෙලාවේ යමක් හිතුණා මේ මේ බාහිර සංස්කෘතිය ඒෂා ගියාත්නේ අම්මා වෙන්නේ. දුන්නොත් වදයක් අම්මා තමයි. ඕ ඒ වෙලාවේ ඒක දෙක තිබුණේ එදා දැන් ස්වාමීන් වහන්සේත් කතා කරලා ඊට පස්සේ අම්මලා ටික වගේ කට්ටියම ඇවිල්ලා ඉතින් තමයි කී ප්‍රශ්න ඊට පස්සේ මම හිත භාවනා කරද්දී අර ස්තුතියට කොටිය වුණා අයියෝ උන් අම්මලා නේ උ යමියෝ ඉතින් ඒක ස්වාමීන් වහන්සේ මේ මේ මේ විසරණවනේ මේ ස්වාමීන් වහන්සේ අම්බල මේ අම්බුත් සත්පුරුෂයන් කට්ටියත් හම්බ වෙලා ලැබිච්ච එක්ස්පීරියන්ස් එක ගැන මේ උපමාවකින් මට පුළුවන් උපමාවකින් කියනවා නම් මේ හොඳටම කට්ට රස්නේ අය අය මේ බොන්න වතුර නෑ හොඳටම රස්නේ කට්ටු කාලේ ඉන්නවා මේ වතුර බොන්නේ යන්න ඕනේ එන ඈත කියලා තමයි හිතන්නේ ඊට පස්සේ වතුර බොන්න යන්න වාහනකුත් නැහැ වාහනකුත් නැහැ ඉතින් මේ කාලයක් තිස්සේ අවශ්‍ය වාහනෙට මෙන්න වාහනයක් හදන්න කියලා හිතාගෙන කෑලි කෑලි හොයාගත්තා. නමුත් හොයාගත්තට පස්සේ දැන් වා කෑලි කරනවා වාහනේ ඇසෙම්බල් කරගන්න දන්නේ මේ මොනවාද මෙතන මේ ආරම්භ දෙවිලා සිදුනේ අර රැස් කරගෙන තිබ්බ කෑලි ටික ඇසෙම්බල් කරගන්න හම්බුණා. මෙන්න දැන් නගින්න වාහනයක් හරි තියෙනවා. වාහනයක් තියෙනවා මෙන්න මෙච්චර පාරක් මෙතන තිබ්බා. කියලා දැන් නැග්ගා. නැග්ගම මේ දැන් එනවා පාර කෙලින් පාර තියෙන්නේ. අනිත් කොනේ තියෙනවා මේ කඩේ, කට්ටවුගේ කඩේ තියෙනවා මේ මුගුච්ච එකයිනේ. උන් වතුර විතරක් තියෙනවා අතන විතරයි. මුළු පළාතේ තියෙන වතුර. දැන් යනවා මේ මොනවාද යද්දි දෙපැත්ත කඩනවා. එක කඩේක තියෙනවා ඡන්දේ. මම ජනාධිපති වෙනවා වගේ මගේ ඉන්න ප්‍රධානය මම නෑ. මට එන්න ගන්දිල්ලන්නේ. හරි. ඊට පස්සේ තවත් තව කටක් පහු වුණා. ඒකේ මේ ලස්සන ගෑනුලෙක් කියනවා අනේ එන්නකෝ. එයාත් මේක ඇඳුම් ගලලා ලස්සනට ඉන්නවා. ඊට පස්සේ එහා පැත්තේ මිනිස්සු කඩේ ඉන්නවා මේ මාත්‍ය මරාගෙන කඩුවක් තියාගෙන. අනෙක් කඩේ ඉන්න මිනිස්සු මේ මිනිස්සු මොකද ශාන්ති. මේ මිනිස්සු මට කිව්ව පොක්ක කරින් ඉදිනවා. ඒ වගේ එක එක දේවල් තියෙනවා. හැබැයි මේ මොනවාද මේ මොනවාද රේඩියෝ කියන්නේ ඉන්නවා. දැන් තමයි හරවන්නේ කඩේට. ඒ නැක්කු වෙනම පාරේ. ඌව තව යන්න පාගෙන හිටියේ දැන් යන්න කිලි. ඒතර බලන්න පොරේ හතපත්තාන සූත්‍රයේ කියලා. හරි මතක් වුණා මනස ඒසික ලබන්න වගේ යනවා කිලි. ගිහිල්ලා මොහොතකට හරි අර කෝල් වතුර පුන්න හම්බ වෙනවා. වතුර බොන්න නම් ඊයේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. මම නිදාගන්න නැගිට්ට පළවෙනි පාට මත ගාලකින් මේ කිසිම සතුටක් නැහැ. මුළු ශබ්දය. පැයක් විතර මුළු ශබ්දය. මොකද මාරන්නේ නේද? ඉස්සරට බලන්න. ඊට පස්සේ බලන්න. ආ මෙන්න අසහනේ. මුස්සකතාවකේ ප්‍රශ්නය. ඊළඟ මොහොතේ අර මොහොතේට හරි මේ කෝමතුරු බුන්නම් වෙලා රිලැක්ස් එකේ ඉන්න හම්බුණා. එතනින් පැලවෙච්ච දේ ඉදිරියට මේ අරන් යෑමට අරමුණ හරි ඇවිල්ලා තියෙනවා. අම් ඉතින් මෙහෙම යනවා. අර දැන් නම් කඩේ වහගෙන යනවා. දැන් කඩේ වහනවා. ආයි කඩේ අරගෙන මේ වැඩ කරා ඇති. ඉතින් ඒ අවබෝධයට බොහොම ස්තුතිවන්තව ඔබ මේ හිතපු මෙතන ඉන්න අනිත් සියලු දෙනාටමත් යම් යම්සේ හෝ මේ කෝඩකට බොන්න හම්බුණා කියලා හිතනවා. බොහොමත් පිං බොහොමත් ස්තුතියි. තව මේ ශ්‍රද්ධාව කියන්නේ පහළුණා. මේ මට එන්න ඉස්සර මිනිස්සෙක් හම්බලා කිව්වා ඔබතුමාට මේ වඩන්නෝන්ට වල්ලා තින්නේ ඔබ තාම ප්‍රඥාව පහන් වෙලා නැහැ. හැබැයි ශ්‍රද්ධාවට ප්‍රඥාවක් ඉන්නේ නැහැ. දැන් මතක මට ශ්‍රද්ධාව කියලා ප්‍රශ්නක් තිබුණා. දැන් මේ ශ්‍රද්ධාව පහළ වුණා. ඉතින් ඒකට මම මම අර අර හාමුදුරුවෝ කිව්වේ මේ තමනිය කියලා හැක්කන් දමනය කිරීම දමනය වෙනවා. ස්තුතියි. ආ දුසා දුසා දුසා